සාදු සාදු අනුමෝදාමි සාදු අනුමෝදි තබ්බං කමාමි කමිතබ්බං සෝපත්‍ත්‍වා සෝපත්‍ත්‍වා සුවපත් වෙත්වා සුවපත් ගයි සිල් දෙනාටම තෙරුවන් සරණයි අපි අදත් අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල එහෙම නැත්නම් අපේ පොදු කමඨාන් සුද්ධ කිරීම ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ අපි ලිඛිත ප්‍රශ්න සභාගත කරලා සතිವಾರයේ ආරම්භ කළ දෙන්නේ සිට අපි ඉල්ලා සිටිමු අවසරයි ස්වාමින් වහන්ස අද ප්‍රශ්න 8ක් සම්බන්ධ ලැබිලා තියෙන ඔක්කොම ඒකෙන් 7ක් කමඨහන් සම්බන්ධව අනිත් ප්‍රශ්නේ යෝජනාවන් සම්බන්ධව ගරු ස්වාමින් වහන්ස පර්යංක භාවනාවේදී හුස්ම රැල්ල දෙස බලා සිටින විට උඩුතොලේ වදිනවා දැනේ. පසුව ටික වේලාවකින් හුස්ම රැල්ල නොදෙනී යයි. එවිට සිත කයට යොමු කරමි. එවිට කයේ වේදනාවක් හද ගැස්ම වැනි දේ දැනේ. මෙසේ සෑහෙන වේලාවක් සිටින විට නිින්ද ගියාමෙන් දැනේ. එවිට ශරීරයේ ඉහළට ඇදී යන්නාසේ දැනේ. සැහැල්ලුවක් දැනේ. සිතට අරමුණු පැමිණියද නොදැනෙන්නාසේ සිටිමි. වාඩි වී සිටින බවද හොඳින් දැනේ. සක්මන් භාවනාවේදී ඔසවනවා, ගෙනියනවා, තබනවා ලෙස මෙනෙහි කරමි. යටිපතුලට පොළවේ තද ගතියක් දැනේ. ටික වේලාවකදී මුහුණට බර ගතියක් දැනේ. සිතට අරමුණු ආවද එය නැවත සක්මනට ගනී. මුහුණු මුහුණ ප්‍රදේශයට බර ගතියක් දැනෙන නිසා නැවත පර්යංකයට යෑමට සිටේ. භාවනාව වැඩි දියුණු කර ගැනීමට උපදේශක් පතමි. ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. ඒ විදිහට ඉතින් අර මූණට බරගතියක් හෝ කයේ මොනවාරි දැන්නට පරියන්කෙන්ද හදිස්සි වෙන්න ඕනේ නැහැ. මොකද පරියන්කේ හා සමානව ශක්මනේදිත් ওই තොරතුරු දැනෙන්න පුළුවන්. ශක්මනේදිත් ඉදිරියට යන්න පුළුවන් ඒවා දැකලා. ඒ නිසා ඒක පරියන්කේට යන්නම තද බල කාරණාවක් නෙවෙයි. අනිත් එක අර ශක්මනේදී හිත පිට ගිහිල්ලා ආපහු අරමුණට එනකොට ශක්මන් අරමුණට අර හිත පිට යාම නිසා හිත කැළඹිලා කැළැත්තිලාද එහෙනම් සීඩුවෙන් Tamange අරමුණට එන්න පුළුවන්ද ආවට පස්සේ අරමුණ කොහොමද වැටෙන්නේ කියන විස්තර ටික ඇතුළු කරන්න පුළුවන් නම් මේ රචනයේ වටිනාකම තවත් වැඩි වෙනවා මම අරමුණට ආවා කියනවා වෙනුවට එනකොට හිත කැළඹිලාද අවුල් වෙලාද නැත්නම් අර තිබුණ විදිහටම අරමුණේ සක්මනේ හිත පාත්තගෙන යන්න පුළුවන්ද කියන තොරතුරු මේ මේ වාර්තාවට දාන්න වෙන විදිහට කියන එක බලන්න බලනකොට තමයි තේරෙයි හිත පිට ගිය පල්ලියටම කෙලසෙන්නේ නැහැ. ආපහු කරදරයක් නැතුව අරමුණට ගන්න පුළුවන් නම් හිත පිට යෑමෙන් හිත කෙලසෙන්නේ නැතුව තියෙන බව. එහෙම නැත්නම් මේ ජීවිතයේදීම පව් අහෝසි කරන්න පුළුවන් බව. මේ ජීවිතයේදීම කරපු ටික වැරදි ටික මකලා දාන්න පුළුවන් බව තේරුම් ගත්තාම ඒක යෝගාවචරයට ගොඩාක් ශක්තියක් එනවා. මේ වඩලද සතිය කොච්චරක් අපි ආරසා කරනවද කියලා. ඉතින් ඒක සක්මන විතරනේ පරියන්කෙදිත් වෙනවා. ඒ නිසා පිට ගියාට පස්සේ ආපහු අරමුණට ගන්න පුළුවන්කම ලොකු දෙයක්. නමුත් ඒ වාසිය කුසලය අධිකුසලයක් වෙන්න නම් දක්ෂ වෙන්න නම් ආවට පස්සේ කොහොමද හිත කොහොමද අරමුණ කරදරයක් නැතුව ගන්න පුළුවන් වුණාද කියන විස්තර ටික බලලා ඇතුළු කරන්න කියලා තොරතුරු කියලා අපි යනවා ඊගා ප්‍රශ්නයට. ගරුතර ස්වාමින් වහන්සේ අවසරයි. පර්යංකේ ආනාපාන සති භාවනාව වඩන විට මිනිත්තු 3ක් පමණ සුසුම් රැල්ල දෙස බලා සිටින විට සිත පිටතට විසිරී යයි. මොහොතකින් නැවත සිත අරමුණු කරා පැමිණේ. නමුත් සිත අරමුණේ නොරැඳී විදසින්ම නැවතත් පිටතට විසිරී යයි. මෙලෙස පැයක් පමණ පර්යංකයේ සිටියෙමි. පසුදින පර්යංකයේදී සිත විසිරී යෑම පළමු දිනයට වඩා සෙමින් සිදුවිය. පෙර දිනට වඩා සිත අරමුණේ රැඳුනි. මාගේ භාවනාව තව තවත් වැඩි දියුණු කර ගැනීම සඳහා ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. තෙරුවන් සරණයි. හරි ඉස්සලා කියපු උපදේශය මේකේ මතක් කරනවා මේකේ ඒ පැත්තට බලපු ගතියක් පේනවා. ඉද පිට යන ගතියක් අඩුයි. නැවත ගත්තට පස්සේ වැඩි වෙලා හිටිනවයි කියලා. නමුත් ඒ ගන්න වෙලාවේදී පිටගියේ හිත නැවත Tamange අරමුණට එන වෙලාවේදී අපි කොච්චරක් සාදර වෙලා කොච්චරක් ඒක භාවනාමය සතිමය වශයෙන් අවබෝධ කරාද කියන එක තව මේට වැඩි බැලුවොත් තව විස්තර තියෙනවා. ඒ ශාමී ලියුපෙකන කැමැති තාත උස්සන්න නැත්නම් අපිට සභාවට තව ටිකක් තොරතුරු දෙන්න. මේ ප්‍රශ්න ලියුපෙකන. හොඳයි. වෛරක ඇදලා ගන්න. වෛරකින් අල්ලා දෙන්න. මයික් එක කඩාගත්තොත් එහෙම අපිටයි කරදර. පිට ගියේ හිත නැවත එනකොට ඒ Taman ඒ ආපහු අඳුල්ලා දෙනකොට පිට ගිය කෙනෙක් නැවත ගෙදර එනවා වගේ අඳුල්ලා දෙනකොට කොහොමද වග විස්තරේ කොච්චරක් ඒක විස්තර දැක්කද කියන එකයි මම දැනගන්න කැමතියි. ඒකට ස්වාමීන් වහන්සේ අවසරයි මට මගේ සිත පාලනය කර ගැනීමට සතිය පිටුවා ගත්ත එක වැඩියෙන් ලියමු වුණා කියලායි මට හිතෙන්නේ. ඔව් ඒක ලියවිලා තියෙනවා. මං අහන්නේ ආපහු පිට ගිය හිත නැවත ගෙදර එන වෙලාවක් කියනවනේ. අන්නේ එනකොට හිත පශ්චාත්තාප වෙලාද නැත්නම් කමන්නේ පිට ගියා වුණත් නැත්නම් ආවයි කියලා සතුටක්ද තියෙන්නේ එනකොට හිත කැළඹිලාද නැත්නම් අර තමන්ගේ ගෙදර මිනිස්සයාම පිට ගිහිල්ලා ආපහු එනවා වගේ පිළිගන්න කැමැති ගතියක් හිතේ තිබුණා පිට ගිය හිත නැවත එනකොට සතුටක් දැනුණා ඒකට හිත පිට යනකොට තියෙන කනගාටුවයි නැවත ඇතුළට එන සතුටයි ගත්තාම කොයි එකද වඩා හොඳ නැවත ඇතුළට එන එක ගැන සතුටු වුණා ඉතින් ඒක කවදා හරි පිට යනකොට වැඩි කනකාටට වැඩි ලොකු සතුටක් තියෙනවා භාවනා කරන එකනට හිත ආපහු ඇතුළට ගන්න. ඉතින් මේක දැනගන්න පුළුවන් ඉන්නේ භාවනා කරලා විතරනේ. මේ සතුට කොච්චරද කියනවනම් පිටකින යාම නිසා ඇතිවෙච්ච රණස්සල්ලෙන් එන සියලු පව් අවශ්‍ය කළා. අපිට ඒක වෙන්නේ පිට ගිහිල්ලා ආවත් අයියෝ හිත පිට ගියානේ කියලා පශ්චාත්තාප වෙන මනුස්සයා ඒකාන්තයෙන් ෂුවර් එකටම අපායයි තමයි. ඒත් මේක පච්චත්තාපෙදී තියෙන එහෙම නෙවෙයි පිට පළච්චාවයි නම් ගන්න පුළුවන් නේ ගන්නකොට අර පිටිකේ සතුට පිටිකේ කනකට වැඩි සතුටක් තියෙනවා නම් මේකම දිවි ලෝකයක් වෙනවා දිවි ලෝකෙටමයි යනවා නයි යන්නේ කැමැති නේ දිවි ලෝක යන්නේ එහෙමයි තවනස දිවි ලෝක ගිහිල්ලා දැන් නැහැ නේද දෙය ඊයේ පිස්සු කෙලපු අම්ම නේද මේ <laughs> මල්කාන්ති අනම්මන උගන්නලා ඔය දැන් භාවනා කරන ප්‍රශ්නයක් නැහැ නේ ස්වාමිනාස. අල්ලගත්තද? එහෙමයි. කොහොමද ධක්මනේ පරියංගේ වෙනස? ධක්මං කරන කොටයි පරියංක කරන කොටයි දෙක කොහොමද වෙනස දැනගන්නේ දැන්? ධක්මන් කරන වෙලාවට සිත මේ කොහෙද කපුද කොහෙද හිත තියෙන්නේ සිත ගමන් කරනවා කියලා සිත දැනෙනවා හිතනවා පාදේ උසවනවා ගියමින් තියෙනවා මෙහෙම කප්පාදයට බර ලැබෙනවා කියලා ඇවිදින ස්වභාවය දැනෙනවා. පරයන්කේ ඉඳගෙනකොට මේ දනිස් කකුල නමාගෙන කකුල වලට බර සහ පිටුපසට බර දැනෙන බව දැනෙනවා. ඒක තව විස්තර බලන්න. එතකොට බලනකොට තමයි තේරෙයි ඒක විස්තර බලන්න බලන්න පිට සද්ද වලින් වේදනා වලින් හිතිරි කලබල වෙන්නේ මේකේ පිහිටනවා. පිහිටනකොට තමයි තේරෙන්නේ ඉඳගෙන ඇවිදිනකොට විතර නෙවෙයි නිදාගෙන ඉන්නකොටත් එහෙම නැත්නම් එක තැනක හිටගෙන ඉන්නකොටත් මේ කයට හිත ගත්තොත් අපි මිනිස්සු වෙනවා. manussත් ප්‍රතිලාභේ ප්‍රෝධිනයක් වෙනවා. එහෙම නැත්නම් කයේ නෙවෙයි නම් හිත තියෙන්නේ. එහෙනම් ඉතින් නන්නත්තරයි. එන කියන්නේ මිලේච්චයි කියලා. මිලේච්චයි කියලා කියන්නේ වැද්දෝ කියලා. ශිෂ්ටාට ආසන නැති જાතිය. හිටගෙන හිට හිටගෙන බව දන්නේ නැහැ. ඊයේ වෙලා තුනේ හිටගෙන ඉන්නේ නැති හිටගෙන ඉන්නකොට දන්නේ නැතිකම නෙවෙයි ඒක කියන්න ඕන බව දන්නේ නැහැ. මොකද්ද කියන්න ඕන බව දන්නේ නැහැ. ඉතින් ඒකෙදී යෝගාවචරගේ දෝෂයක් නෑ ගුරුවරගේ දෝෂේ. ගුරුවරයන්ට කියලා දෙන්න ඕනේ. භාවනා කරලා මෙන්න මේක බලන්න මේක කියන්න. ඒක කියන්නේ නැතුව ගහුවයි බැලනයි කියලා වැඩක් නෑ. ඉතින් ඒක කියලා දෙන්න පළවෙනි දවසේ දෙකේ කල් ගන්නවා. ඉතින් ඒක නැති කරන්න අපි කොලයක් යවනවා ගෙදෙට්ට එන්න ඉස්සෙල්ලා මේන්න මේක කියවන්න කියලා. ඉතින් ඒක කියවන උඟක් අඩුයි. කියවට මට තේරෙන්නේ නැහැ. ඒ වුණාට ආවට පස්සේ දවස් 10ක් යනකම් ඒ භාවනා කරනකොට බලන්න ඕනේ මොකද්ද කියන්න ඕනේ මොකද්ද කියන එක දන්නේ නැත්නම් ඒ තාක්කල් කමඨාන් සුද්ධ කරන්න අමාරුයි. දැකලා කියනවනම් ඔය පිට ගියාට පස්සේ ආපහු එනකොට කොහොමද කියන එක හුඟක් දිනුනේට හුඟක් දිනුන වැඩක්. නැවතත් මං අන්නේ අර මුල් පාඩමට සක්මන් කරනකොට බර වැටෙන්නේ කොහටද? වමටද දකුණටද? ඉඳගෙන ඉන්නකොට බර වැටෙන්නේ කොහටද? හිටගෙන නිකන් ඉන්නකොට කොහොමද බර වැටෙන්නේ? නිදාගෙන ඉන්නකොට වැටෙන්නේ ඒක පැත්තක් විදිහට දිගට බලමින් ඒ කමඨාන් සුද්ධ කරන්න භාවනා මධ්‍යස්ථාන නෝනට කමන්නේ කොලයක් කරන් ලියලා තියන්න. ලියන්න ලියන්න ඉනේ මග කුඩර නගින වගේ තේරෙනවා. ඔට්ටුයිද? තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මම වඩන්නේ ආනාපාන සති භාවනාවයි. අවුරුදු 3ක පමණ සිට භාවනා කරමි. ආනාපාන සති භාවනාවේදී හුස්ම හොඳින් දැනේ. උණුසුම සිසිලස කෙටි බව දිග බව යන විස්තර හොඳින් බලා සිටින විට ක්‍රමයෙන් හුස්ම තුනී වී යයි. ඉන්පසු සිතද තැම්පත් වී සිතුවිලි වලින් තොරව පවතිනු දැනිනි. සමහර විට සිතුවිලි වේගයෙන් ගලාගෙන ඇවිත් ක්‍රමයෙන් සිත තැම්පත් වේ. ආනාපානයේද තැම්පත් වී සිතද තැම්පත් වූ විට භාවනා කරන බවක් නොව කෙරීගෙන යන බවක් වැටහිණි. gedara doreedi sita aramunaka වරහන් ඇතුලේ අකුසලයක පැටලි පැටලි යන විට සිතට ඒ බව දැනුම් දෙයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මාගේ භාවනාව යන්නේ නිවැරදි මඟකද? භාවනාව දියුණු කර ගැනීමට අවවාද දෙන ලෙස දෙපා නැමද ඉල්ලා සිටිමි. මේ කරන්නා වූ කුසලයෙන් ඔබ වහන්සේට මේ අත්භාවයේදීම නිර්වාණය අවබෝධ වේවා. මට මෙහෙම කියන්න හිතෙනවා හැබැයි මම දන්නේ නැහැ කිව්වට සන්තෝෂ වෙයිද කියලා. ආශ්වාස කරනකොට මේ දිග හුස්මක් කෙටි හුස්මක් කියලා දකින්නවා. gedara ඉන්නකොට හිත කෙලෙසේක පැටි පැටි යන දෙකම එකම භාවනාව. මේක හොඳයි අරක නරකයි කියලා එකක් නැහැ. Taman දකින්නේ වම නම් වම දකුණ නම් ඒත් එමය. හිත තියෙන අකුසලයේ කියලා ඒක දකිනවා නම් ඒ කිසිම දෙයක් අකුසල වෙන්නේ නැහැ සියල්ල හොෂ වෙනවා. ඉතින් මේක හරි අමාරුයි කියලා දෙන්න උගව දෙනෙක් හිතනවා මේ හිත අකුසලයේ කරනම් මූණ යන්නද කින්නබතන් සංසාරේ බල්ලෙක් මැරිලා මහපාරේ කියන්නේ එක තමයි දන්නේ. ඉතින් නිතරම ශාප කරගන්න. ඒ ශාපේ විතරයි අකුසලයක් වෙන්නේ. අකුසල් වල පැටලෙනවා කියන එක කොයි හිතෙත් ඇති. ඒක මකුළු දැලක් තිබ්බහම සත්තු පැටලෙනවා කියෝකයි. මකුළු දැලේ අකුසලයක් නෙවෙයි. ඒක දකින්නකොට දැන් පැටලලා තියෙන අනපානේ දැන් පැටලලා තියෙන වම දකුණ දැන් පැටලලා තියෙන අකුසලයක් කියලා දන්නවනේ. ඒකට ලියලා ඒකට ප්‍රකාශ කරන්න පුළුවන් නම් අකුසලේ දැක්කා. පශ්චාත්තාපයක් නැහැ. වම දකුණ දැක්කා. පශ්චාත්තාපයක් නැහැ. ආනපානි දැක්කා. පශ්චාත්තාපයක් නැහැ කියලා ওই තමයි අෂ්ටලෝක ධර්මයේ කම්පණ වීම කියන්නේ. දැකලා පශ්චාත්තාප වෙනවා නම් ඒ සදාචාරවාදී නිසා අකුසල් සිද්ධ වෙනවා. ඒක නිසා ඒක දැකලා බලන්න කවදාකවත් නැතුව දැන් අකුසලයක් තියෙනකොට අකුසලේ දානවා ආනපන තියෙනකොට ආනපන දානවා වම තියෙනකොට වම දානවා දකුණු තියෙන දකුණු මේ අරමුණු කිසිම දෙක කෙලස් නැහැ අරමුණු දැකලා මේක පශ්චාත්තාපේ තමයි කෙලස් තියෙන්නේ නිසා දැක්ක දැක්ක දැක්ක ඉච්චරයි ඉතින් ඒ නිසා ඒ දකින්න දකින්න අකුසල් ප්‍රදේශේ වාර්තා කරන්න පුළුවන් නම් වම දකුණ වාර්තා කරනට වඩා විශාල දක්ෂතාවයක් තියෙනවා. හරිම විද්‍යානුකූල ගතියක් තියෙනවා. බොහෝම ඉක්මනට දියුණු වෙනවා. හැබැයි ඒවා වාර්තා කරන්න එපා භාවනා කරන්න එපා ඉදිරියට. අසත්පුරුෂ ඉදිරියට වාර්තා කරන්න එපා. ඒක නිකන් පල්ලහැලි කතාවක් වෙනවා. භාවනා කරන පිටසක් ඉදිරියට සුද්ධ වෙන අදහසින් මට මෙන්න මෙච්චර අකුසල් පහල වෙනවා කියලා හරියට අකුසල් ප්‍රමාණය කියන්න පුළුවන් නම් ඒ සීරම හොසෙයි. එනිසා පාපොච්චායනයක් වගේ හරියට උදාහරණයක් සජීවී ශාසනයක් කියන්නේ වැරද්ද වැරද්ද වශයෙන් දකින්න ආයති සංවරයකුත් තියෙන ඉස්සරහට හනිපෙන්න ඕනකමකුත් තියෙනවා. එයා ළඟ විතරයි ශාසනය තියෙන්නේ. වැරදි නෑ කියලා වැරදි වසන් ගන්න ගිහිල්ලා ආනාපානේ නෑයි කියලා පශ්චාත්තාප වෙන කෙනාට තාම භාවනාවට බහැලවත් නැහැ. නිසා ආනාපානෙ තියෙන ආනාපානෙ දන්නේ වම් දකුණු වලදී වම් දකුණ දාන්න. අකුසලික පැත්ත පැරින්නද අකුසලික දාන්න. කුසලික පැත්ත පැත්ත දිනුන කුසලිය දානවා නම් ওই දැනීම විතරයි අපි අපේ සුගතියකට ගෙනියන්නේ. පශ්චාත්තාප විමෝ සතුට හැම වෙලාවෙම අවුල් කරනවා ගමන. ඒක නිසා ඒ gedara තොලේදී තමයි හොඳ භාවනා සිද්ධ වෙන්නේ. ඒකට හේතුව මෙහිදී අල්ලාගත්ත සතිය. ඉතින් ඒක දන්නවා මේ තියෙන තියෙන දේ මේක බොල් මේක බැත මේක කාටුව මේක පිට කාටුව කියලා හොද්දට වෙන් කරතයි. මේක කියන්නේ කවුරු කෙරුවත් හරියන්නේ කාටවත් කරන්න බෑ තමන්ට කරන්න තියෙන මොකද සදාචාරවාදියාට විශේෂයෙන් බෞද්ධයාට මේක කියලා දෙන්න හරි අමාරුයි. ඒගොල්ලෝ හිතන්නේ අකුසලයක් වුණොත් පශ්චාත්තාප වෙ යුතුමයි කිය. ඒක මානවයිති වාස්කමක් කරගෙන ඉන්නවා. එහෙනම් මොකටද බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ? එහෙනම් මොකටද සාසනයක් තියෙන්නේ අපිට? එහෙනම් මොකටද සතිය වඩන්නේ? සතිය වැඩුවට පස්සේ අකුසල් හොඳට පේනවා. හැබැයි පශ්චාත්තාපයක් නැහැ. මේ කරන අකුසල නෙමෙයි මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ කෙරෙන අකුසල. කිසිම දෙයක් පව් වෙන්නේ නැහැ. ඔක්කොම අහෝසි කරන්න පුළුවන්. ඒ අකුසලයට පස්සේ ආයෙත් කයට හිත ගන්න පුළුවන් නම්. ඒ අකුසලයට පස්සේ ආයෙත් වම දකුණු හිත ගන්න පුළුවන් නම්. අකුසලයට පස්සේ ආයෙත් ආනපාන හිත ගන්න පුළුවන් නම්. බුදු නිවන් නොදැක්කට නිවන් දැක්කා වගේ. ඒක මතක් කරලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. තෙරුවන් සරණයි. අතිපූජනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව ආනාපාන සති භාවනාවේ වාර්තාවකි. උදේවරුේ ඉහළ වැලිමළුවේ පර්යංක සඳහා ඉඳගතිමි. හුස්ම ගැනීම පිට කිරීම නාසාග්‍රයට යොමු කර තිබුණි. විනාඩි 45ක් පමණ වැඩි වේලාවක් ඉරියව්වේම සිටියෙමි. මේ අතරතුරදී හුස්ම සියුම්ව ගිය බවක් දැනිනි. එයත් සමගම ශරීරයේ පහසු බවක්, අත් දෙකෙහි සෑල්ලු බවක් දැනිනි. එම අවස්ථාව විනාඩි කිහිපයක් තුල පැවතුණි. ඉන්පසු නැවතත් ආනාපාන සතියට සිත යොමු කළෙමි. තවද එම භාවනා කාලය තුල බෙල්ලත් බෙල්ල වටේටත් ඉදිකටු තුඩු වලින් අනිනවාසේ දැනිනි. සක්මන් භාවනාව. වම දකුණ වශයෙන් පටන් ගැනීමද දෙවනුව ඔසවනවා යනවා ගෙනියනවා තබනවා යනුවෙන්ද සක්මනේ යෙදුණෙමි. උරහිසේ දරුණු වේදනාවක් දැනුණත් සක්මනේදී එම අරමුණ මෙනෙහි කරමින් දිගටම කරගෙන ගියෙමි. සක්මනට පරයන්කට වඩා ලැබියාවක් තිබෙන බව දැනේ. ඔබ වහන්සේට උතුම් නිවන් සුව අත් වේවාය පතමි. ඒ පරයන්කේදී ඒ සහල්ලුවට පස්සේ ආය ආනාපානෙ මතුණාම දැන් භාවනාට ඉඳගත්ta වගේ අර දෙවෙනියටමත් වෙන ආනාපානෙ බැලුවා නම් නවම හැංගීමකින් අර පළවෙනි සැරේටත් වඩා ඉක්මනට ආයෝග තැම්පත් වෙනවා. අපි ඉතල සැරේ දැම්පත් වෙන අපිට විනාඩි 25ක් ගියයි කියලා. ඊට පස්සේ විවේකයක් කළා ආය ආනපඩේ මත වෙන ඒකේ ස්වභාවය හැටි එහෙම තමයි. මතුනන් පස්සේ ඒ කර්මණු කෙරුවා නම් ආයෝග තැම්පත් වෙනවා. තැම්පත් වෙනට තමයි දෙනවා ඉස්සර තරම් වෙලාවක් ඉන්න බෑ ආය තැම්පත් වෙනවා. ඊට පස්සේ ආයිනෝ මේ වගේ හිතන්නේ එක පරියන්කයක් ඇතුළත ඒ වගේ යන එන ආනාපානෙ යන එන විවේකේ දිගට යන්න ගියා නම් එයාට තේරෙන පටන් ගන්නවා අන්තිමට යන්න කිසිම කරන්නෙක් නැහැ මේ කෙරෙන වැඩක් තියෙනවා. වරකේ තැවිසෙනවා ආයතම්පත් වෙනවා. ආය විසෙනවා ආයතම්පත් වෙනවා. ඒක නිකන් හේතුඵල ධර්මයක් වශයෙන් යනවා. ඒ නිසා අපිට අවශ්‍ය නම් මේ පටිච්චසමුපාදයේ දකින්න හේතුඵල ධර්මයක් දකින්න හේතුඵල ධර්මය තුළින් බුදුන් දකින්න බොහෝම පරියක් කියන්නේ. ඇවිස්සුණයි කියලා නැතර කරන්න එපා. ඇවිසිච්ච එක ආනපනෙන් ඇවිසෙන්න පුළුවන්. එහෙනම් ආනපනෙන් බලන්න. බිල්ල වැටේ කඩි කනවා වගේ දැන්න ඇවිස්සුණා නම් ඒක දිහා බලන්න. සද්දයකට ඇවිදිනවා නම් සද්ද දිහා බලන්න. හිතවිල්ලට ඇවිදිනවා හිතවිල්ල මොන කවලුත් ප්‍රශ්නයක් නැහැ. ධානපණ කියලා තිබුණ නිසා මම මෙහෙම කියන්නේ. බැලුවොත් ඒක ආයෙසරයක් මේක සරයක් බුද්ධි කරපු බබා නිකන් හීනෙන් නැගිටලා පස්සේ එහෙම කොට්ටේට තට්ටු කරපම් කියනට හිම නිදාගන්න. ඉස්සර තරම් විතර වෙලා යන්නේ නැහැ. හැබැයි ඉස්සර තරම් විතර බුදියන් ඉන්නෙත් නැහැ. ඒ තමයි වැඩක් කරනවා නම් කරන්නේ පොඩ්ඩක් එහෙම පුන්නලා තියලා. ආයෙ වැඩේ කරලා එනවා. එදිට ඔක ආයෙ නැගිලා චල්චුරු ගන්න. ආයෙසෙ පොඩ්ඩක් තමයි. පස්සේ යනකොට නම් ඔක යක්ෂයා නැගිටින කොහොම කරන්නේ? ඒක ඊට ඉස්සෙල්ලා කීප වතාවක් ඒ නිදි පොළියම නිදා ගන්න ගතියක් තියෙනවා. ඉතින් ඒක දැක්කට පස්සේ තේරෙනවා බහන මුලදී නම් යොමුවක් ඕනේ. මෙනෙහි කිරීමක් ඕනේ. මෙහෙවීමක් ඕනේ. වීර්ය ඕනේ. ඔක්කොම ඕනේ. නමුත් දෙසරේ තුන් සැරේ මේක ගිය ගමන් එක පරියන්කේ. අන්තිමට නිකාම්ම කැවිසෙනවා හිත. නිකම්ම තැම්පත් වෙනවා. ඇවිස්සෙන්න හේතුවක් ඕනේ නැහැ. තැම්පත් වෙන්න හේතුවක් ඕනෙත් නැහැ. ඒතර මම නැහැ. මේ පොල් පිට පාගෙන වගේ මේ පැත්ත උඩ යනවා මේ පැත්ත උඩ යනවා. ඉතින් හේතුඵල ධර්මය කැඳාන. ඒකට සක්මන් කරද්දී කොච්චර වේදනාවක් ආවත් මේක ලියලා තියෙනවා ඒ අරමුණ මෙනෙහි කරයි කියන එක. ඒතර සක්මන මෙනෙහි කරාද වේදනාව මෙනෙහි කරාද කියලා ලියවිලා නැහැ. ඒ මොන එකක් ආවත් මම දැන් ඉඳගෙන ඉන්නේ මම ඇවිදින බව දන්නවා කියන එක තියෙනවනම් සක්මනේ 100%ක් ලකුණු ලැබෙනවා. ඒ නිසා මම සක්මන් කරන්න ගියා කියලා සද්ද නැති වෙන්න ඕනේ, වේදන නැති වෙන්න ඕනේ, හිතුවේ නැති වෙන්න ඕනේ කියලා කියනවනම් ඒකට තමයි මරිකම, මෝඩකම, තකතිරුකම කියලා කියන්නේ. අපි දක්මන්න ගියයි කියලා કોઈ දෙව නතර වෙනවා. ඒවා තියෙද්දිත් මම භාවනාව අතාරින්නේ නැහැ. දිගට යනවා. එතකොට මේ ඔක්කොම පුංචි වෙන්න පටන් ගන්නවා. වේදනා පුංචි වෙන්න පටන් ගන්නවා. ශබ්ද පුංචි වෙන්න පටන් ගන්නවා. හිතිවිලි පුංචි වෙන්න පටන් ගන්නවා. ඒව ලොකු කරගෙන කෑ ගහන්න ගත්තොත් සක්මණ පුංචි වෙලා ඒව ලොකු වෙනවා. ඉතින් ඒක නිසා ඒක දිහා බලන හැටි තමයි කියන්නේ. ඒ නිසා මේක හොඳ ප්‍රස්තාවක් ලැබිලා තියෙනවා. දැන් මේක එහෙම ඒ අතේම දිගට පැලැන හැටට මැස ගහගෙන යන්න කියන එකයි කියන්නේ. සම්බුදු සරණයි. අති ගෞරවනීය ස්වාමින් වහන්සේ මා කෙරෙහි අනුකම්පාවෙන් මෙම පැනයට පිළිතුරු ලැබේවායි පතමි. පරයන්ක භාවනාවේදී සුසුම් රැල්ලට සිහිය පිහිටුවා සුසුම් රැල්ල වදින ස්ථානය ගැන මෙනෙහි කරමින් සිටින විට පළමුවෙන් වම් හුර හිසත් දෙවනුව දකුණු ඉර හිසත් ලිහිල්වන බව දැනිනි. ඉන්පසු මුළු සිරුරම ඊතා සැහැල්ලු බවට පත්විය. සියලු කායික වේදනාවන් නොදැනී සුවපත් භාවයක් දැනිනි. සියල්ල නිශ්චල විය. මෙසේ කොපමණ වේලාවක් සිටියේදැයි කිව නොහැක. කාලයක් ගත වූ පසු නැවත යථා තත්ත්වයට පත් වී සංදිවර වේදනාවන් පවා නැවත දැනීමට පටන් ගනී. මේ తත්වය කුමක්දැයි වටහාගත නොහැක. පසුව භාවනා කරන විට මේ తත්වය නැවත නැවත මතකයට ඒම නිසා භාවනාවට බාධාවක් වී ඇත. මාගේ භාවනාව ඉදිරියට කරගෙන යාමට උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයක් ඉතා ඉක්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවායි පතමි. ඒකට ඒ විදිහට කයේ උරයිසේ ත්‍රිවිච්ඡේ තදගති අයින් වී යෑම මේ ලියන එකනාගේ පැත්තෙන් බලනකොට ඒක ප්‍රශ්නයක්ද නැත්නම් භාවනා කරපු නිසා ලැබිච්ච උත්තරයක්ද කියන එක විතරයි මට දැනගන්න තියෙන්නේ. ලිපේකනා කැමතිද අත උස්සන්න මේ වෙච්ච දේ හොඳ දෙයක්ද නරක දෙයක්ද මේක ප්‍රශ්නෙට උත්තරයක්ද නැත්නම් ප්‍රශ්නයක්ද කියන එක දැනගත්තා නම් ඊටු ටිකට උත්තර තියෙනවා. කැමතිද මේ ප්‍රශ්න ලිපේකනා උත්තර දෙන්න? ඒ සැහැල්ලුවක් දැනීම සතුටක් වුණා මට. ප්‍රශ්න තුනක් මතුවලා තියෙනවා. පටන් ගන්නකොට කියනවා අනී කරුණාකරලා මගේ ප්‍රශ්නට උත්තර දෙන්න කියලා. ඊට පස්සේ ආයෙ කියලා දෙනවා මේක ඉල්ලන්න ගිහිල්ලා ආයෙ කියලා ගත්තා කියලා. ඊට පස්සේ අනී මේක මට තේරෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ මොන උත්තරයක් හමුණා ප්‍රශ්න තුනක් අහන. ඒ තමයි යෝගාවචරයේ හැටි. උත්තර හම්බෙලා තියෙන්නේ ප්‍රශ්නේ උත්තර ප්‍රශ්න තුනක් නගනවා. ඉතින් එතකොට අර හම්බෙච්ච උත්තරේට පුනරට කියලා ගැහුවා වගේ වෙනවනේ. ඉතින් ඒ නිසා හම්බෙන්නේ උත්තරයක් නෑ. සාධාරණව දෙන්න තියෙන පිළිතුර තමයි ඒක නැවත ඇතිවීමට මොකද්ද කළ යුත්තේ කරන්න. ඒ සඳහා තවත් පිටට යනවා එදා මම මොනවද කරේ? එදා මේක හරියන වෙලාවේ මොන මොන වාතාවරණයකද මම භාවනාවට බැස්සේ කියලා ඒ කරුණු ටික සැලසලා දෙනවා මිසක්කා එනත හේතු සම්පාදනය කරන මිසක්කා බලාපෑක්ෂා කරන්න ගියොත් ඒක තමයි කාමේ කියන්නේ. ඔන්න මෙතෙන්දී 100ට 100ක්ම අවශ්‍ය කරුණු සැලසලා දෙනවා. මොකද මම සෑරයක් අත්දැකලා තියෙනවානේ. නිසා හේතු සපයලා දෙන්න ඵල අපේක්ෂා කරන්න නතු. එතකොට ඒක ආධ්‍යාත්මිකයි. ඒක ඒකට ආගමනු. නමුත් අපේ හිත පුදුම කෑදරයි ඵල අපේක්ෂාවට. ඒ තමයි අපේ හිතේ තියෙන චපල ඒකම ඉදිරියේදී බාධා වෙනවා. ඒ නිසා අපිට තියෙන එක විතකේ තියෙනවා හේතු සම්පාදනය කරනවා. අනෙක් හිතේ තියෙනවා ඒක හොඳ පැත්ත. අනෙක් හිතේ තියෙන චික්කී දා වෙච්ච කදාවේ නැණි කියලා දැන් ඒක ඵල අපේක්ෂා නිසා කරදර කරනවා. ඉතින් මේ දෙක යෝගාවචර තේරුම් ගන්න ඕනේ. අර ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් පැත්තේ හේතු සම්පාදනයේ පැත්ත මගේ යුතුයකම. ඒකට අනුග්‍රහ කරනවා කියලා කියන්නේ. නමුත් ඒකට ඵල අපේක්ෂා කරන පැත්ත දකින්න අපේක්ෂා කෙරුවොත් අපේක්ෂා භංගත්වයක් වෙනවා. අපි මේ ජීවිතේම ඉච්ඡා භංගත්වයකට ඇවිල්ලා තියෙන තරම් දේවල් පතනවා අපි. කිසිම සුදුසුකමක් නැතුව කිසිම පිනක් නැති තියෙන ඉච්ඡා භංගත්වයකට කරන්න පුළුවන් උපරිම කළ මොනවත් පතන්නේ නැතුව ඉන්නවනම් රජ වුණා වාගේ. බුදු වුණා වාගේ. නිවන් දැක්කා වාගේ. ඒ නිසා මේක පිළිතුරක් කරගන්න. පිළිතුරක් කරන අනිත් දවසේ එදා හරිය වෙලාවේදී පසුබිම කොහොමද? අන්නේ පසුබිම පුළුවන් තරම් සපිරලා දෙල මේක නැවත නැවත ගන්න උත්සාහ කරන්න. මොකද ඒ ටික පිරිසුදු කරගන්න ඉස්සලා වයසට ගියොත් ලෙඩ වුණොත් මරණ මොහොතට ආවොත් ඒ ටික කරන්න හම්බෙන්නේ ඒ නිසා මේ වෙච්ච දේ හොඳයි. ඒක නැවත නැවත කිරීමට කළ යුතු අනුග්‍රහ පිස කළ යුතු දේ Tamanටයි තේරෙන්නේ. ඒක මතු කරගන්න අපි ඔක්කොටම සමාන ඥානයක් තියෙනවා. මේ දේ නම් කරන්න ඕනේ, මේ දේ කරන්න ඕනේ කොහොමද කියලා දැනගන්න බුදු කෙනෙක් ඕනේ. ඒක අපි manussත්වයේ සමාන ඥානයක් තියෙනවා. කියන ක්‍රම සාවිත් දැනගන්න. ඉතින් ඒ නිසා කියනවා අත්තිකේ උපඤ්ඤාතෝ මක්කෝ යන්න ඕනේ නම් පාර තියෙනවා. ඒක තමයි අපි යෝගාශ්‍රම සංස්ථාවේ අරගෙන තියෙන්නේ අත්තිකේ උපඤ්ඤාතෝ මක්කෝ. යන්න ඕනේ නම් පාර තියෙනවා. අපි මෙතෙක් කරමින් නොමග ගියාට කරන්න දෙයක් නැහැ. ඒ නිසා අපි ළඟ තියෙන නෑ ඥානෙ කවුරක්වත් ඥාන පිළිමදතියක් නෑ. කවදාකවත් බාල මහලු වයස වෙනසක් නෑ. යන්න ඕනේ දෙන්න නැවත ඒකට අවශ්‍ය අඩුම ක්‍රම සකස් කරන එකට අනුග්‍රහ කරනවා කියන නිසා මේ ජීවණයෙන් පේන තියෙනට වෙච්ච එක කරදරයක් වෙලා වගේ. අනේම ආව කොට ගන්න, බේර ගන්න, අඩා හොගාගෙන. හොම්බට දෙයක් දමලා ඉඳීද. තවත් ඉස්සරහ තවාරි ගියොත් තවත් චරිචුරු ගායි. චෛසික ගන්න මේ තියෙන එක එකට අවශ්‍ය කරන අඩුම කෙනෙකුට දුන්න ඒකත් ජයසිරි මංගලම් කිව්වා ගියා. මොකද කියන්නේ? කැමති. කැමති. අපි යන ඊගා ප්‍රශ්නයට. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ රෑ දේශනා කළ ධර්ම දේශනයේදී දේශනා කළ පරිදි මොනවත් අරමුණු කිරි අරමුණකින් තොරව බලා සිටීමේදී අද්දුටු ආකාරයයි විනාඩි 20ක් 25ක් අතර කාලයක් තුල අඟල් 24 ටීවී එකක් ප්‍රමාණය පළමු කළු පාට තිරයක රන්වන් පාට තරු දිස්විය. එය ටිකකින් නොපෙනී ගොස් රතුසා නිල් වර්ණයක් තිරයේ ඉදිරියෙන් නැවත පසුපසටත් කිහිප වාරයක් පැමිණ එයද නොපෙනී ගියමි. ඒ වර්ණ ටික නොපෙනී ගිය පසු සුළු වේලාවකින් හොඳටම දාඩිය වැක් කරමින් මුළු ඇඟම දාඩියෙන් තෙත් විය. උතුරු සළුවද ගලවා දමා ඇස්වැර දාඩිය පිස දැමුවද දාඩිය බිඳක්වත් දමා නැත. ඒ නිසා පරයන්කෙන් නැගිට්ටෙමි. අද දින පරයන්කේ වාඩි වූ පසු සිත යටින් එක එක අන නිකුත් කරනවා. උදාහරණයක් ඔළුව කෙලින් තියන්න, ඉදිරිය බලන්න ආදී වශයෙන්. ඒ නිසා සිත වික්සිට වී පවතී. මෙය පහදා දෙනමෙන් ගෞරවාන්විතව ඉල්ලා සිටිමි. ස්වාමින් වහන්සේට නිවන අවබෝධ වේවා. මේකෙත් පුරස්කතියක් තියෙන්නේ අරමුණු නැති වෙලාවේදී මට වෙච්ච දේ කියලා කතාවට කරගන්න. ඒ වුණාට දිගටම අරමුණු කංගයක් තමයි විස්තර කරන්නේ. ජේන්සාර මාතුකා තිබ්බේකට සාපේක්ෂ නැහැ. රචනයේ දිහා බලනකොට නමුත් වෙච්ච දේ වෙන්න පුළුවන්. ඒක පිළිබඳ කිසි ප්‍රශ්නයක් නැහැ. මේකේ භාවනාවට බාධාකුත් නැහැ. ඉතින් ඒකකොට හිත පිටිපස්සේ කොටසට හිතේ දුවොත් හිත කියනවා අර කරපම් මේ කරපම් කියලා. ඒ හිතම කියනවා වික්ෂිප්තත් වෙනවා. ඒකට මේ කියන හිතයි වික්ෂිප්ත වෙන හිතයි දෙකක්ද? නැත්නම් කාලය යන දෙකට බෙදලාද, දේශය යන දෙකට බෙදලා නැත්නම් දෙකක්ද කියලා බැලුවොත් හැම වෙලාවෙම සදාචාරවාදියෙක් සහ කඩප්පුලියෙක් ඉන්නවා අපේ හිත ඇතුලේ. මේ පැත්තෙන් සදාචාරවාද වෙන්න නැහැ, අතෙන් කඩප්පුලිය වෙනවා. කඩප්පුලික වෙන්නන්නේ නැහැ අපි. අනුන් ගැන කතා කරන්න යනකොට අපි සදාචාරවාදී තමයි ඉතරලා දාගෙන යන්නේ. ඒ වුණාට හැම සදාචාරවාදයක් පිටිපස්සෙම ඒ කඩප්පුලි ගතිය තියෙනවා. නොකෑනවා නොකෑමන දාපදුර පට්ටබඳුරු ගතිය. නැති එකෙක් නැහැ. එකියක්වත් නැහැ. මං හිතුවේ ඉතල මේ මට විතරයි මේක තියෙන්නේ කියලා. අවුරුදු 40ක් විතර හොලා බලනකොට හැම එකාගම මල්ලේ කිල්ලුවටක් තියෙන හැම මල්ලෙම හිණු තියෙනවා. හැම එකෙක්ගෙන් බලපුවාමත් ඒක එහෙමයි බුදුහාමුදුරුවෝ අපිට අර බික්ණු විභංගේ පෙන්ලා දීලා තියෙනවා ඒකෙත් අනෝට හැම එකෙක්ගේ මල්ලෙත් කිල්ලෝටයක් තියෙනවා හැම කිල්ලෝටෙම උණු තියෙනවා මේක වසංගත ජීවත් වෙන්න හදනවා මේක 1918 මෙතන 1800 ගානක තමයි ස්නායු ශල්‍ය විද්‍යාව ඉගෙන ගත්තේ දකුණු මොලේ වම් මොලේ තන්නේ කර උරස් වෙලා තියෙන්නේ ඔළුව ඇතුලේ දෙන්නෙක් ඉන්නවා කියන එක පැත්තක් හරිම සදාචාරවාදී ඉන්නේ දෙයක් පිළිගන්න කැමතියි අනිත් පැත්ත හැම වෙලාවෙම වාද හැම වෙලාවෙම රණ්ඩු අරක බෑ මේක දියව මේක දියව කියලා රණ්ඩු කරනවා මේ දෙන්නෙක් ඉන්නයි කියලා ඒක හෙලි කරන්න අවුරුදු 100 ගණක් ගිහිල්ලා තියෙනවා හැම කෙනෙක්ම ඇතුලේ දෙන්නෙක් ඉන්නවා දෙන්න හරියටම හුරස් වෙලා තියෙනවා ඉතින් දෙන්නම ඉඳද්දී අපි මේ ලස්සන ජොලියට ජීවිතේ ඉස්සරහටත් ඔගේ එහෙම කරතයි ඒ නිසා එක පැත්තෙන් කියනවා කෙලින් හිටපන් අනිත් පැත්තෙන් හිට වැක්කේ මේ දෙක සරුවචනාන්ත මේකදී අපිට පෙන්වන්නේ පඨවි ධාතෝ කියවා එක පැත්තක තද ගතිය තියෙන එක පැත්තක මෙලෙක් ගතිය තියෙන. එක පැත්තක සුමුදු ගතිය තියෙන එක පැත්තක ගොරෝසු ගතිය තියෙන. එක පැත්තක බර ගතිය තියෙන එක පැත්තක සහැල්ලු ගතිය දෙකටම පඨවි ධාතු කියනවා. තේජෝ ධාතු වල මේ පැත්ත සීතල ගතිය තියෙන මේ පැත්ත උණුසුම ගතිය දෙකටම තේජෝ ධාතු කියනවා. කම්පන ගතියයි ධර්ම ගතියයි දෙකටම වායු ධාතු. ඉතින් මේ ධාතු ගුණවල තියෙන තක්නිකන උරස් වෙච්ච ගතියක්. ඉතින් මේක දැක්කට පස්සේ අලිය අවුලයි. ඉතින් බුදුන් කියන්නේ ධාතු ගුණ බලන්න. සම්නි ක්‍රම විරුද්ධාර්ථ පද දෙකක් එකට තියෙනවා. ඒ වගේ මේක වික්ෂිප්ත වෙන්න දෙයක් නැහැ. ඉතින් මේක තමයි ඇති. ඉතින් මේක දැක්කහම මේ හිතේ ස්වභාවය. මේක Tamanට කරදරයක්ද? එහෙම නැත්නම් මේක නොදැක්කා වගේ ගේ මුල්ලේ කුණු ටික වගේ වහලා තියන්න ඕනේ කරන්නේ. නැත්නම් එලි කරන්නද කියලා. එලි කරන හිතියොත් නිවන් දැකි. බැහුවොත් පිළිකාවක් වටපත් වෙනවා. ඇතුළට ගියොත් මේක අර්බුදයක් වෙනවා, පිළිකාවක් වෙනවා. කොහින් හරි මේක එළි වෙන්න බෑ. බුදුරජාණන් කියන්නේ එළි කරන්නේ. එළි කරන්නේ කියන්නේ සත්පුරුෂ මණ්ඩලයක් ඉස්සරහා. සීලවන්ත වෙන්නගෙන. ශ්‍රද්ධාවෙන් යුක්තව. සතියෙන් යුක්තව. ඒකට කියනවා පාපෝච්චාරණ කියලා. ඒක තමයි අපි පිරිසුදු වීම ක්‍රමය. ඒ නිසා මේක දිගට පාත් ගන්න, පාත් ගන්න, පාත් ගන්න යනකොට ওই මල්ල හිස් වෙන්න පටන් ගන්නවා. ওই තියෙන කුණු කන්දල් ටික අපි හිතනට ඒ ශීඝ්‍ර කිස්සෙනවා. ඉතල නම් බේනේ මේ මූද හිඳින්න හදනවා වගේ නිකන් දේන වලිගකින් කද්දාවත් ඉවර කරන්න බැරි වෙයි කියලා. නමුත් අපි හිතනට බොහෝම ශීඝ්‍රයෙන් හිස් වෙන්න පුළුවන්. ඒකටයි බුද්ධ ශාසනය කියන්නේ. ඉතින් ඒක නිසා මේ දේවල් ලියන්න. ඉදිරිපත් කරන. ඒකල බලන්න මේ ඔක්කොම සෙල්ලම් අස්සේ. එක වචනයක්වත් තියලා නැහැ ඉඳගෙන කරපු භාවනාව මොකද්ද කියලා. මම කිව්වේ මේ හුස්ම ටික බලපෙකද ඉඳගෙන ඉන්න එකද පිම්බීමේ වචනයක්වත් නැහැ. නිකං වල්පල් කතන්දරනේ තියෙන්නේ. ඒ නිසා කමඨාන් වார்த்தාවට මුහුණ දුන්න බව අහපු බව ජීව කිසිම තැනක නැහැ. කමඨාන් වார்த்தා ලියන්න උපදෙස් දීපු එකක් මතකවත් නැහැ. නිකං කතන්දර ගොත ගොත ඉන්නවා. ඒ ප්‍රශ්නයක් නෑ. අඩුවන්නේ එක වාක්‍යයක් කියන්නේ මම මේ ඉඳගෙන බලන්න බැද්දුව හුස්ම දිහා කියලාවත්. වෙනු නෑ කියලා හරි. නැත්තම් මොකද්ද මේ? නිකන් වල්පල්. ඉතින් භාවනා මධ්‍යස්ථානට ගිහලා ඕම වල්පල් කියනවා නම් ගෙවල් දොරවල් ඉන්නකොට කියා ගන්න දෙයක් නැහැ. කිසිම තේමාවක් නැහැ. උදේ ඉඳලා හැන්ද වෙනකන් යන්න කොයිද කියලා ඇහුවොත් මල්ලේ පොල් කියනවා. ඉතින් හරියට කාරණාවට සාපේක්ෂව කතා කරනවා කියන එක දඬුවම නෙවෙයි. මනුස්සයන් විතරයි කතා කරන්න පුළුවන්. කතා කරනකොට මේ මම මේ කතා කරන්නේ ඉඳගෙන භාවනාවේ. මගේ මූල කර්ණස්ථානේ මේකයි. මම හිතේ දුපාම් මට වැටුනේ මේකයි කියන එකවත් ලියන්නේ නැතුව මට කළු චිත්‍ර ටෙලිවිෂන් එකක් දැක්ක කහ පාට වුණා, නිල් පාට වුණා, අරක වුණා මේක උනායි කියලා කිව්වහම අපිට ආදී මේ අර මූලික කමටහන් දීපු වගේ අපට ආදී අර කමටහන් වාර්තාවල් ලියීමට දෙන උපදේශ. ඒ වුණත් තරහ ගන්න එපයි කියලා තියෙනවා. ඒ වුණත් තරහ ගන්න එපා. මේකිනත් කවදා හරි පටන් අරගෙන අරමුණකට හිත දාගන්න පුළුවන් මට්ටමකට ආවොත් ඔන්න වැඩමුළුව සාර්ථකයි. ඒ නිසා පශ්චාත්තාප වෙන්නේ නැතුව එකක් කියන්න එක වාක්‍යයක් කියන්න අඩු ගානේ මට හුස්මක් ගන්න පුළුවන් වෙච්ච වෙලාවක හුස්ම නම් මූල කර්මස්ථාන නැත්නම් සක්මන් කරනකොට එක පයක් තියෙනකොට හරි ගිය තැනකින් පටන් අරගන්න නැත්නම් මුස්පේන්තුයි කාලකන්ණී කැමිරිල්ල විතරයි අපරාධේ පෑනයි අපරාධේ කොලේ අපරාධේ කාලේ. හැබැයි මම එහෙම හිතන්නේ නැහැ. මොකද මේ වරද ගත්තොත් තමයි හදන්න පුළුවන්. ඒ නිසා කරුණාකර කමට අනුවාතය පෑන තියෙනකොට කොලේට තමයි අරමුණ ගැන පොඩ්ඩක් ලියලා ඉන්න. නැත්නම් අපරාධේ කාලේ නැස්ති. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. පින්වත් ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී ඔසවනවා, ගෙන යනවා, තබනවා ලෙස ඉදිරියට සක්මන් කළෙමි. ඒ අවස්ථාවේදී සිත එකඟ කළ හැක. නමුත් දෙපය පොළවේ ගැටීමේදී ඇතිවන ස්පර්ශයන් මෙනෙහි කිරීමට යෑමේදී පළමු සිත වෙනස් වී යයි. වම දකුණ ලෙස මෙනෙහි කිරීමේදී ස්පර්ශය අමතක වන බවක් වැටහේ. මේ දෙක සමව පවත්වාගෙන යන්නේ කෙසේද? පහදා දෙන්න. ඔබ වහන්සේ පතන බෝධියකින් නිවන් අවබෝධ වේවායි පතමි. නෑ සමවපවත්තාගෙන යන්න කියලා කිසියෙත්ම කියන්නේ නෑ. තනට ප්‍රකට වෙන දෙයක් කියන්නේ. ස්පර්ශ බලන්න කියලා කිසියම් තැනක කියලා නෑ. බලන්න පේනවනම් පේන්නේ නැත්නම් බලන්න යන්න එපා. ඒකට අනිවාර්යයෙන්ම ආවාරයටම කරනවා වගේ වෙනවනේ. වාරයට කතයි. ඒ නිසා බේන්නේ වම දකුණ වම දකුණ යන. ඒකට ඉස්සරහට ඒක පාර හැදීගෙන එනකොට ඊ ගාවට පෙන්වන්න ඕන දේවල් පෙන්නාවි. ඒ නිසා අමුවම කණ්ඩයන් දෙපා. ඉදී ඉදිලා ඉදිනකන් එන්න. පෙනෙන්නේ දැන්න වම දකුණ නම් ඒක හොඳටම ප්‍රමාණවත් ඒත් නැතුණත් මම අඩු ගන්න ඇවිදිමින් ඉන්නවා කියන එක දන්නවනම් ඒත් ප්‍රමාණවත්. නිසා නොපෙනෙච්ච කිසිම දෙයක් අමෝරාවෙන් ගන්න යන්න. මිරිකල කඩලා ගන්නත් එපා. කල් ගහලා කඩලා ගන්නත් එපා. ඉතින් ඉදිරිය වැටෙනකන් එන්නේ නිසා දකුණු සියල්ලම හම්බෙනවා. වම දකුණ දිගේ කොච්චර පියවර ගන්නක් යන්න පුළුවන් වුණාද? ඊට වැඩිය වම දකුණ බලමින් පියවර ගන්නක් වැඩි කරන කුමක් කළ යුතුද? ඒ දේ කරන්න කියන එකයි මේ කොමටහන් වාර්තාවට දෙස් වෙන උත්තරේ. ප්‍රශ්න ඉවරයි ස්වාමින් වහන්සේ මේ යෝජනාවක් ගැන ආධුනික යෝගාවචරයන්ට කාලෝචිත නිවැරදි උපදෙස් ලබා දීම ඉමහත් පින්කමකි. ඊපස්සේ සංශෝධන සඳහා යෝගී අප අලුයම හයට පින්වන්ත ස්වාමින් වහන්සේගෙන් අෂ්ටාංගික සීලය ලබා ගන්නෙමු. දානය ගැනීම පුටුවල සිටීමට සිදුවිය. යෝගී අය ඇඳන් පාවිච්චි වන නිසා අෂ්ටාංග සීලය වෙනුවට ආජීව අට්ටමක සීලය පිහිටුවීම සුදුසුයයි මාගේ අනුකම්පා අනුකම්පා සහගත ඉල්ලීමයි නෑ මේක ඉතින් අපි රික්කිට 160ක් කරලා තියෙනවා ආජීවට්ටම සීලෙ නෙමෙයි අපි 60ම කෙරුවේ 160ම කෙරුවේ උපෝසත අටහංග සීලෙ නිසා සිල්ලරකට පුටුවක වඩනයි කියන එක ප්‍රශ්න වෙන්නේ නැහැ පුටුව උච්චාසයන මහාදායන වෙන්නේ නැත්නම් ඒ නිසා මෙහි තියෙනව අපේ දැනුමේ හැටියට උච්චාසයන මහාදායන වලට වැටෙන්නේ නැහැ ඒ නිසා මෙතික් කරපු රිට්‍රීට් වලට කරන ගෞරවයක් වශයෙන් අපි ඔහොම යනවා ආජීවට්ටමක සීලය කියලා කියන්නේ ඒක gedara dorari කරන නিত্য සීලයක්. මෙහිදී අපි කරන්නේ අර වගේ මේ උපෝසථාංග සීලය සමාදන් කරන එක කාරුණික වුණත් ඉල්ලීම පිළිගන්න විදියක් නැහැ. එච්චරයි කියන්නේ. ලිඛිත ප්‍රශ්න එච්චරයි ස්වාමීන් වහන්සේ. අපිට තියෙන තව විනාඩි 20ක විතර කාලයක් කාට හරි තියෙනවා නම් මේ දීප උත්තර පිළිබඳව හෝ අලුතෙන් ප්‍රශ්න පිළිබඳව හෝ නැත්නම් කල්චබ්බු ප්‍රශ්න පිළිබඳව කට උත්තර දෙන්න කරුණාකර ඉදිරිපත් වෙන්න කියලා ඊළඟ හිටම ධර්ම සාකච්ඡාවක නාමයෙන් එන ස්වාමීන් වහන්සේ මම මේ භාවනා වැඩසටහනට පළවෙනිම සම්බන්ධ වුණේ මම පළවෙනි දවසේ නම් කිසිම දෙයක් දැන සිටියේ නැහැ. තින්න ස්වාමීන් වහන්සේ කිව් පරිදි පරියක්ක භාවනාවට වාඩි වුණාට පසුව හිත කොච්චර තැම්පත් කරගන්න බැරි වුණා. පළවෙනි දවසේ නම් ගොඩාක් අපහසුතාවයකටපත් වුණා මම. දෙවෙනි දවසේ වහන්සේ කියපු විදිහට වාඩි වෙලා ඉම වාඩි වෙලා දැනනමාගෙන සිටන විට ඒකයට මම හිත යොමු කරා යොමු කරලා පැය විනාඩි 10ක් 15ක් වගේ යන විට මට දැනුණා මගේ හුස්ම රැල්ලක් එනවා බැලුමක් පොම්බනවා හා සමානව හුස්ම රැල්ල දැම්මා. ඊට පස්සෙ ටික වෙලාවක් යනකොට මේ පපුව ගැහෙනවා වගේ දැනුණා. ඒ අතරතුරේම ඇඟ පොතේ වේදනාවක් දැනුණා. ඒ ටික වෙලාවක නේ කරගෙන යනකොට මේ කය වේදනාව දැනුනේ නැහැ මට. සොම්බැල නිකම් හසේ මත රස්නයක් රස්නයක් වගේ දැනුණා. ඒ ටික වෙලාවක් එතෙන්ට ඇවිදින් හිට පිට වෙන සිටනකොට මට කිසිම දෙයක් තේරෙන්නේ නැතුව ගියා විනාඩි 20ක් අතර වගේ නිකන් උඩ උඩට ඉන්නවා වගේ මට මේ කය කිසිම දෙයක් මට දැනුනේ නැහැ ඒ ටික වෙලාවකින් හිස විසිරලා ආපසු මගේ කයේ වේදනාව දැනෙන්න ඒ මට පහදා දෙන්න පින්න ස්වාමීන් වහන්සේ ඒ මට ඉදිරියට කරගෙන යන්නේ කොහොමද කියන දේ පහදා මේකෙන් සාමාන්‍ය පටන් ගන්න කෙනෙක්ගේ හැටි මට මතකයි අපි දෙවෙනි අවුරුද්දේ ඉඳද්දී ওই භාවනා වැඩසටහනට එන්නේ කිව්වා. මාත් ගිහිල්ලා වාඩි වුණා. හාමුදුර කෙනෙක් ඇවිල්ලා භාවනා කරන්න කිව්වා. ඉතින් ඒ වල් බూరు කාලේනේ ලෝදයක් තේරෙන්නේ ඒ මදිවට ඒ හාමුදුර වුණාට පස්සේ මොනවද දැනන්නේ කියලා ඇහුවා. කාලවරෙන්කෝ දැන් මං හිතුවේ නිකන් ඉඳගෙන ඉඳලා හරියයි කියලා. ඉතින් මං කොහොම මං ඉඳගෙන හිටගෙන ඉඳ ගියා වගේ දැන්නා ඊට පස්සේ එච්චරයි දන්නේ කියලා. හාමුදුර කෙනෙක් දුර දුරදිග ගියෙත් නැහැ උනේත් එච්චරයි. ඉඳගත්ත මොනවා වුණත් දන්නේ. එසේ නිල්ලඹ ගියා. පිළිම ගියාට පස්සේ කවුරුත් එන්නේ කමටහන් දෙන්න. ඉතින් ඔය ගිහිල්ලා ජොලිය මොනවාරි කහලා පැය හතරයි භාවනා කරන්න තියෙන්නේ. ඔය ඉඳලා එනවා. ඒක දවසක් ගොඩින් මාත්‍යා ගිහිල්ලා ඊයේ පැවිදි වෙච්ච ජර්මන් නාම්සු කෙනෙක් ඇවිල්ලා කිව්වා ඔයා විතරයි කලු කෙනෙකුට ඉන්නේ ඔක්කොම ජර්මන් කට්ටිය. මොකද්ද කරන්න භාවනාව කියලා. මඩ අපහසුකටපත් වුණා මම දැන් මොනවද කියන්නද කියලා. උත්තර දෙන්න දාන ඊට පස්සේ මම ඉතින් නිකමට ටිකන් කිව්වා ආනාපානසති. ආ හරි වටිනවා. බොහොම හොඳයි කියලා. ඊට පස්සේ දැන් කරනකොට මොකද වෙන්නේ කියලා. මං ගා මොනවක්වත් තේරෙන්නේ නැතුණු අශ්ශා. හරි හොඳයි කිව්වා. මම දැනගත්ත සුද්දට වැරදිලා මේක එහෙම වෙන්නේ කොහොමද දැන් භාවනා කරනකොට මට මොනවක්වත් තේරෙන්නේ නැහැ. ඊට පස්සේ මම දැන් මූල ප්‍රශ්නාර්ථ ලකුණක් දාලා සුද්ද දිහා බැලුවට පස්සේ කිව්වා මේ කර කර ඉන්න අරමුණ නොපෙනී යනවා කියලා කියන්නේ භාවනා ලොකු දියුණුවක් කියලා. එතනින්ම කතා ඉවරයි. මම දැනගත්ත මේක හරියට හදන්නේ මේක සුද්දට තේරෙන්නේ නැහැ. ආයේ භාවනා කර කපන සුද්ද කරන්න කියන්නේ. පැවිදුණාට පස්සේ ලොකු සාංශික පොතේ ලියලා තියෙනවා. ඉස්සෙල්ලා ගොරෝසුට අරමුණ පේනවා ඉන්ටෙන් ටෙන් සිව් වෙනවා කියලා. ඉතින් පස්සේ මට තේරෙන බලනකොට ඔක්කොටම හරි කියලා තියෙන මටයි වැරදිලා තියෙන්නේ. ඉතින් ඒක කවුරුත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔක්කොම හිතන්නේ එක්කෝ අරමුණ එන්නෙන් ලොකු වෙන්න ඕනේ. එහෙම නැත්නම් මට අරක වෙන්න ඕනේ මේක. අපි හිතන මොනම දෙයක්වත් වෙන්නේ නැහැ. එවිමින් කරන භාවනාවේදී පින්නසාරණංශ භාවනාව මම දැනගෙන සිටියේ නැහැ. මම ගම දකුණ කියලා තමයි පටන් ගත්තේ. ඒ කරගෙන යනකොට ටික දුරක් යනකොට මට මේ හරියට දැනෙනවා මේ ඔරේ ඉස්සලගේ ලොකු වේදනාවක් දැනෙනවා. ඒක ගැන හිතලා ඊට පස්සේ වෙන වෙන අරමුණුත් ගොඩක් එනවා. ඊට පස්සේ ආයෙමත් මම මේ භාවනා කරන්න ඕනි කියලා හිතාගෙන ආයෙ මං අරමුණ එක තැනකට අරගෙන ටික වේලාවක් කරගෙන යනකොට කයේ චූටි වේදනාවක් නැතුව යනවා. ආයෙ ටික වේලාවක් යනකොට ආයෙ වේදනාව දැනෙනවා. ඊයේ නම් මට වේදනාව තදින්ම දැනෙනවා ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවත් මට අහන්න බැරි තරම් තත්යකට මේ උරේස් දෙක මට හරිම සන්තෝෂයි. උරේස් දෙක එක්කම හැදෙන ස්වාමීන් මම මගෙත් එක්ක ආපු කෙනාටත් මට කොහොමද හරිම අපහසුතාවය යාමට කිව්වේ ඇයි ස්වාමීන් වහන්සේ ධර්ම දේශනා කරනදී දැඟලුවේ කියලා මට ඉන්න බැරි තරම්ම මේ උරේස් දෙකේ වේදනාව දැනෙනවා වහන්සේ මට ගැන ඒකට මොනවද මේ වෝල්ට් ආරන් ගන්න උරිත් දෙක වෙනදක් දැනෙන්නේ නැහැ භාවනා කරනකොට විතරයි දැනෙන්නේ අනික් වෙලාවට මේ දෙක ඕකෝඩ දෙක දරුවෝ දෙන්නෙත් තියන විදිහට මොකුත් දැනෙන්නේ නැහැ අකුසලයට මේ කය ඕන තරම් දැස්ති භාවනා කරන දැන මේ වේදනාව සතිය කියන බාට ලකුණක් කරගන්න වේදනාව හොඳට උග්‍ර වෙලා තියෙනවා නම් සතියේ ඵලයන් කිව්වත් යන්නේ නැහැ වේදන ආපු වෙලාවේ දැන් සතියට ගියොත් උ වෙන මොන හරි පොඩ්ඩක් බලපංකො පොඩ්ඩක් මේක දෙට්ටම් වෙලා ඉනි ගිහලා ඊට වරෙන් කියලා ඊට ගිහලා වරෙන් යන්නෙම නැහැ. ඒ නිසා ඒක වාසියට හරව ගන්න දන්නවනේ. ඒක මේ භාවනා ජීවනවා සතිය ජීවනවා එහෙම නැත්නම් කයත් එක්ක ආදවීමේ ලක්ෂණයක් විදිහට දන්නවනම් අපි ඔක වාර්තා කරන්න හරි සන්තෝෂේ. එහෙම නැත්නම් ඉතින් බලන්නකෝ භාවනා කරන්න ගියාම දුස්තිකේ අමාරුවක් දැනෙනවා. කුරුස්තියක් තියෙනවා කියලාවත් දන්නේ භාවනා කරොත් විතරයි. ඉඳගන්න කියොත් ඔන්න ධනිස්සයක් තියෙනවා කියලා තේරෙනවා. ඉතින් මේ වගේ මේ ශරීරයේ තියෙන මේ දේවල් අපේක්ෂා කරන්නේ මේවා පැමිණීම භාවනාවට අරියාදුවක් කියලා කිව්වට මේකමයි භාවනාවේ දියුණුව. මොකද අනික් වෙලාවට 80න් ඉන්න වෙලාවට අතීතය ගැන අනාගතය ගැන හිතුව මේවා තියනවා දන්නේ නැහැ. අපි දහන් ගහන් ලැල්ලක් ගාව ඉඳගෙන ඉන්නවා කියලා හිතන්නේ කැරම් බෝඩ් එකක් ගාව ඉඳගෙන ඉන්නවා කියලා හිතන්නේ චෙස් බෝඩ් එකක් ගාව පැය ගණන් යනවා දන්නේ නැහැ. භාවනා කරන්න යනකොට එක විනාඩිය යන්න පැයකමාරක් විතරයි. එනසම පින්න ස්වාමීන් වහන්සේට මේ ගෞතම බුදුසසුනේ මුතුන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න. මාත් කියනවා ඊට වැඩිය කොන්දේ අමාරු ඒවා. ඊට වැඩිය උදි සමාරු පැමිණේවා. ඊට වැඩිය අතන ගැක්කුම් මෙතන බැප්පුරුම් ඕඩි තරම් පළච්චාව. එච්චර තමයි මම ප්‍රාර්ථනා කරන්නේ. එනිසා මම දන්න කියන කවුරුත් ඉන්නේ නැහැ භාවනාවට. මම ආපු ගමම කියලා කැවිච්චාවයි කියලා කියනවා. හරිම සන්තෝෂයි. ඒක තමයි වෙන්න ඕනේ. වෙන්න තියෙන මගදී ඔක්කොම ටික මෙහෙදි වෙන්න ඕන. ඔක්කොම දුර්ගකම් හෙන්දාරින්න කොයි එකක්වත් භවනාට අනුද්දයක් නෙවෙයි. ඕනම දෙයක් වෙන්න පුළුවන්. වෙනදී වෙන හැටියට වාර්තා කරන්න. මම මේ අපහසයටපත් කරන්න කියනව නෙවෙයි. අපි අපි මේව කතා කරකොම එතකොට අපිට බය වෙන්න දෙයක් නැහැ. අපිට gedara geniyanta හැකියාවක් ඉතුරු වෙන්නේ නැහැ. භවනාදී ඕන දෙයක් වෙන්න පුළුවන්. හැබැයි ධර්ම ආරක්ෂාව යටතේ වෙන්නේ. ඒ නිසා අපිට බය වෙන්න දෙයක් නැහැ. හොඳයි විශේෂ වෙන විශේෂයෙන් කතා කරන දෙයක් නැත්නම් අපි කාලේ ගන්න බලාපොරොත්තු වෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසර ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම මේ කවදාවත් භාවනා කරලා තිබුණේ මේ පළවෙනි භාවනාව තමයි. එහිදී මම මට ලැබිච්ච උපදේශ අනුව උත්සාහ කරා උත්සාහ කරා මට පළවෙනි දවසේ පොඩ්ඩක්වත් මේ හිත එක තැන තියාගන්නම බැරුව ගියා. ඊට පස්සේ හරියට කලකිරීමෙන් හිටියා ඊයේ දවසෙත් ගොඩාක් උත්සාහ කරා උත්සාහ කරා හිත එක තැනම තියාගෙන ඉන්න ඒත් වැඩක් මොනේ නැතුව ඉන්නකොට ඊට පස්සේ මම ඕන දෙයක් වෙද්දෙන් කියලා හිත තියාගෙන ඔහොමම ඉන්දියා එක තැනට එක පාට මට දැනුණ බඩේ පිම්බෙන ගතිය දැනුණා ඊට පස්සේ ටිකක් වෙලා යද්දී ඇඟට කිසිම දෙයක් දැනෙන්නේ නැතුව ගිහිල්ලා නිකන් මාව උඩට යනවා වගේ දන්න මම සාමාන්‍යයෙන් එක තත්පරයක්වත් එක තැනක ඉන්න බෑ කකුල් කැක්කුම අන්දටම තියෙන කෙනෙක්. එක විනාඩියක්වත් එක විදිහකට ඉන්න බෑ කැක්කුමයි. නමුත් එවලේ මට එකපාරටම මේ කැක්කුම මුකුත්ම නැතුව ගිහිල්ලා නිකන් හරි සහැල්ලුවක් දැනෙලා මම හිතන විදිහට මම පැය භාගයක් විතර ඒ විදිහෙම ඉඳියා. ඊට පස්සේ 11 10 මාසෙක පමණ වගේ. එතකොට ඉතින් ඊට පස්සේ පාටම ආව ආය නැවතේ හිටපු තත්ත්වයට ආවා. ඊට පස්සේ ඉඳලා අද මේ වෙනතුරු උත්සාහ කරනවා උත්සාහ කරනවා ඒ විදිහට යන්න කියලා තාම මට කරගන්න බෑ. ඒ විදිහට යන්න නිකන් ඉන්න පුළුවනේ හිත යන්න නැතුව ටිකක් වෙලා තියාගෙන ඉන්න පුළුවන් නමුත් අර තත්ත්වෙට නම් තාම යන්න බැරි වුණා ස්වාමීන් වහන්සේ මට ඒ ගැන පහදා දෙන්න ඒ වගේම සක්මන ගැන නම් මට තාම මේ ඒ ගැන හැඟීමක් ඇති වෙලා නැහැ කොච්චර කරනවා විනාඩි 45ට සක්මන් කරනවා ඒ ඒ ගැන තාම අවබෝධයක් ඇති වෙලත් නැහැ තාම කොච්චර උත්සාහ කරත්. ගල් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී භාවයම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ සක්මන වීඩියෝ එක පෙන්වෙන්නේ නැද්ද රටේ? ඒක තමයි අපිට පෙන්වන්න තියෙන හොඳම දේ. මොකද මේ බණ දේශනා කරනකොට කොළ කියනකට වැඩිය වැඩිය ඒක සිංහල ඉංග්‍රීසි එකයි බලනකොට බොහෝම තොරතුරු සහිතයි. ඒ නිසා තොරතුරු ප්‍රතිපල නිරූපණය කරන්න. ඒකට පරියන්ඛ ගැන කියන්න තියෙන්නේ එක සැරයක් හරි වෙච්ච කෙනාට තේරෙනවා අවශ්‍ය පසුබිම ලැබුණොත් ඒ දේටපත් වෙන්න පුළුවන් පින තියෙනවා කියලා. ඒක මේ පිට දෙයක්වත් කවුරුත් දෙන දෙයක්වත් නෙවෙයි. කරුණු එකලාස වෙච්ච ගමන් මේකට යනවා. ඉතින් ඒ කරුණු එකලාස වෙනමයි කියන එක අපේ පාන්නේ අතර නෙමෙයි තියෙන්නේ. ඉතින් අපි කරන්න තියෙන්නේ එක සැරයක් හරි කරනපත් තියෙනවා මේ හිත එකඟ වෙනවා කියන එක අමෝරාවක් නේ කරගන්න පුළුවන් කියලා. දෙක කරදරයක් ඒ කියන්නේ හිත එකඟ වෙන්නම නැති කෙනෙකුට නිතරම කකුල් වේදනාවක් තියෙනකොට ඒක තප්පරයක් වුණත් විශාල සතුටක් ඇති වෙනවා. කවදාකවත් නැතුනේ මේක වෙන්නේ කියලා. තුන අපි තව කෙනෙක්ගෙන් අපේක්ෂා කරනකොට ඉදකට කලබල හිටපන් කියලා තමන්ගේ කකුල් වේදනාව දන්න කෙනෙකුට නම් තියෙනවා ඔය කොච්චර ආවාද කරත් කොච්චර තරවටු කරත් කරන්න බෑ. අපි ළමයි හදනකොට ශිෂ්‍යව හදනකොට කියනවා මෙහෙම කරපන් මෙහෙම කරපන් කියලා. කීවට කොහෙද හරියන්නේ? අපිට තේරෙනවනේ මේ වැඩ කරන්නේ 아무තු තාලයකට කියලා. ඒෂා භාවනා කරන කෙනාට පළවෙනියෙන් මේ වගේ අවස්ථාවක් හම්බෙච්චාම ඒක පුදුම සිලිලාරයක් ඇති කරලා දෙනවා. ඊට පස්සේ දිගට මේක ගන්න හිතෙනවා. ඒ ඒ ඒ ඉල්ලීමම අවශ්‍යතාවයම තමයි ඊගා දවසේ හිත වික්ෂිප්ත කරන්න හේතු වෙන්නේ. නමුත් Tamanට ඒක විචල්්‍ය සාධක හරිය වෙලාවේ කර්ණුකාන පැවිච්ච වෙලාවේ ආයෙත් ඒක එනවා. හැබැයි මේම කර කියන්න පුළුවන්. තමන්ගේ ඥාණයෙන් ආයෙත් එක තුනයි කියලා හිතනකොට ආයෙත් හවයි කියලා ඔය පළවෙනි දවසේ තරම්ම සීලාවක් ඉන්නේ නැහැ. හැබැයි සතුටක් ඇති වෙනවා මට පුළුවන්කම තියෙනවා කියලා. ඊට පස්සේ ආ උත්සාහ කරනවා හේතු කර්ම සපෙල දීලා පුළුවන් තරම් ඒ දේ එන්න. ටික හරියට පොළොස් සම්බුලක පදම ගන්නවා වගේ. ඉතින් හැම වෙලාවෙම ගන්න බෑනේ. ඒකට කීයක් જાති පේ වෙලා එන්න ඕනේ. දන්න මිනිහට නම් අනික් කාට වැඩිය ඉක්මනට පදම ගන්න පුළුවන්. ඒත් එයාට හැමදාම ගන්න බෑ. එනිසා මේක යෝගයක්. මේක පදමක්. ඒවා මේ එකලස් ජීවේ තමයි භාවනා තියෙන. අපි එක්කෙනෙකුටවත් නැතිකමක් නෑ. හැම කෙනාටම ඒ නිසා මුස්ලිම් මිනිසුන්ට පැහැදිලිව කියන්න පුළුවන් භාවනා කරන්න හරියට ඉඩ තියෙනවා. කතෝලික මිනිසුන්ට පිළිකාකද මේ මැරෙන්න ඉන්න කෙනෙකුට බය නැතුව කියකි ඒයි පසිකෝ. ඒක මොනවාක්වත් මේ නීතියක් වරදින්න පුළුවන්. ඒ නිසා මේකට බෞද්ධ වෙන්න ඕනේ. මේක මේ හතර වර්ගයේ මෙහෙම මෙහෙම වෙන්න මොකක්වත් නැහැ. එනිසා ඒක සම්පූර්ණ ඉලෙක්ට්‍රික් සම්පූර්ණ අහඹුවක් මේකේ තියෙන්නේ. අන්නේ අහඹුව නැවත නැවත ගන්න කටයුතු කරන අපි ඒ ලදරුවෙක් වාගේ අහිංසකව නිර්හංකාරව කටයුතු කරන නිසා මම මේ දෙකට මට මේක දීපියන් කියලා ඉල්ලන්නේ කායින් ඉල්ලන්නේ. ඕක කොයිටත් වැඩිය තදමාරුවකටපත් වෙනවා කාටද කියලා දෙන්න කියොත් එහෙම. දැන් කාටද කියන්නේ කියොත් එහෙම දැන් මෙහෙමයි මේවා භාවනා කරන්න කියලා කොහෙන් පටන් ගන්නද? ඒ නිසා හුදුවට පටලවකම් කරන්න. කරලා මැරෙන්න ඉස්සෙල්ලා එක්කිනුට හරි කියලා දෙන්න. නැත්තම් එහෙම මේ પરම්පරාව නැති වෙනවා. ඒක ඉස්ලාම් වෙන දවසේ ඒ වෙන දවසේ එනකොට පේනවා මේ කොච්චර අහම්බයක්ද කියලා. ඒ උනාට පස්සේ කවදාද ප්‍රතිපලකාරශෝ හොන්ටටම තේනවා කවුරුත් මේ සුභාසින්දන එක දීප එකක්වත් දාන දීපු පින්කමක්වත් මොකක්වත්ම නෙවෙයි මේක මේකෙම උපේන එක මේක වෙන දෙයකින් හෙට්ටු කරන්න බෑ මම ධම් මෙච්චර දෙන්න මට තා බාහන මෙච්චර හම්බෙන්න ඕන කියලා වැඩක් නැහැ කතා කරන්න බෑ හරි ගියාට පස්සේ තේරෙනවා දෙවැන්නේක් සම්බන්ධ නැහැ පිට මොනක්ක සම්බන්ධ නැහැ මේක එකලස ආවොත් ආව නැත්තර නැහැ ඒ නිසා පැමිණුවාට පස්සේ මතක තියාගන්න මට පින නම් තියෙනවා. මම නැවත අනුග්‍රහ කරලා මේ එකලස ගන්න ඕනේ. එකලස ගත්තට පස්සේ ඒ කියන්නේ අනාත්මව විධාන කරන්නේ නැතුව ඉන්නේ. විධාන කරලා ඉනේ දේවල් තමයි ආත්මීයදී. ඒක අනාත්මයි. හැබැයි විධාන කරලා දෙන ගන්න දේවල්ට බොහෝම බොහෝමත්ම ධර්මයේ ආගමන රූපයි බොහෝම ශාස්ත්‍රීයයි. එච්චම කක කකයන් වෙනම නොකරන්නේ. වෙන හොයිට වෙඩි මොකක් කරසාති කියන්නේ නැහැ. ඕක කකාකකය අනේකමයි තියෙන්නේ. ඉතින් පිස්සුද කියලා හිතන වෙලාව. ඇත්තටම පිස්සු තමයි. පිස්සු නැත්නම් මේ ගෙදර ගිහලා ෂෝකෙට කාලා බුදියන්න පුළුවන්කම තියෙද්දි මේ කෙලින් කටින් ඉඳගෙන කරන වැඩේ. හැබැයි ඒක නිකන් කුඩු ගැහුවා වගේ වැඩක්. එක කුඩු මුලක් ගහපු එකට ආයේ මොන જાති ගොඩ එහෙම නැහැ. මාත් බලන්නේ කොහොම හරි එක මුලක් විකුණා ගත්තොත් දැන් මේ ඇවිල්ලා එක වේලක් කාපු එකට මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න. ඒක කොයි පැත්තේ ගිහිල්ලා විසිකරුවත් ඔළුව මෙහෙට දාලා තමයි වැටෙන්නේ. අර ගෙම්බෙක් විසිකරාවා. මං කරන්නේ කොහෙන් හරි ඉතුරු වෙච්ච බට්ටියක් හරි කන්න දෙනවා. එක වේලයි කන්න ඊට පස්සේ මේ පැත්තට යනවා. ඒ නිසා ඔය කුඩු මුලක් ඔය ඉස්සලා හොඳට ගහලා හොඳට කුඩු පාරක් වැදලා කාට හරි විකුණ ගන්න බලමු කුඩු මිලක්. මැරෙන්න ඉස්සලා විකුණ ගන්න. ඒ නිසා උන් යහට මට කියන්න දෙයක් නැහැ. ඕකම නැවත නැවත කරන්න. විදින්න ඉගෙන ගන්නවා වගේ විදිහන් ඉගෙන ගන්නවා වගේ හරි ගියොත් හරි එතකම පුරුදු කරන එක තමයි කරන්න තියෙන්නේ. දැන් සන්තෝෂය අල්සෙම කට්ටිය ඇවිල්ලා එහෙම එක පාට දඩස් කරලා වතුර පැටනා වගේ කලබලලා දබි ගන්න දකින්නකොට මට හරි සතුටක් තියෙනවා. අලුතෙන් කට්ටිය කියනවාට මේ මල්කාන්තට ස්තුතිය කරනවා. හරි එච්චරයි. වෙන කාටවත් නැහැ කියලා මම හිතනවා. එතකොට අපිට පැයක් විතර ගරු ස්වාමීන් වහන්සේ ඊට කලින් මම කතා කළ මහත්මියට ඉස්සෙල්ල මහත්මිය කිව්වා එයාට වේදනාව නිසා වහන්සේගේ දේශනේ අහගන්න බැරි වුණයි කියලා. මම ආදම්පරිම කියනවා ඊයේ ඔබ වහන්සේගේ දේශනය භාවනා කරනවට වැඩියමට සමාධිගත වුණා. හරි ආසාවෙන් ආසාවෙන් අහගෙන හිටියයි කියලා. ඊළඟට වහන්සේ ඉදී දේශනා කළේ කීනාශ්‍රයන් වහන්සේගේ දසුරේ දසුත්තර සූත්‍රය. එතෙන්දී වහන්සේ දේශනා කළා නිසීදති පල්ලංකං ආභුජිත්තා කියලා කෙනෙක් භාවනාවට යොමු වෙන තැන. ආභුජිත්තා කියන වචනේ තේරුම ස්වාමීන් වහන්සේ මම මට පැහැදිලිුනේ නෑ. ඒ මගේ පළවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ ඔබ වහන්සේ සංස්කාර. සංස්කාර කියලා කාය සංස්කාර, වචී සංස්කාර, කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර. චිත්ත සංස්කාර. එතින් ස්වාමීන් වහන්සේ මම අහලා තිබුණේ මනෝ සංස්කාර කියන එකයි චිත්ත සංස්කාර ඒක දෙකක්ද ඒක මගේ වැරදි විග්‍රහයට දන්නේ නැහැ ඒ දෙවෙනි පැසි මට සංස්කාර පිළිබඳව පොඩ්ඩක් වදාරන්න කියලා. කාය මනෝ සංකාර චිත්ත සංකාර කියන දෙකම නැත්නම් එකයි තාක්ෂණික වචනේ උඟක් කරලා දෙක පාවිච්චි කරනවා දෙකෙන් මේක අදහස් වෙන්නේ ආභුජිත්වය කියලා කියන්නේ හිත කයට හිත ආපු වෙලාවේ හිතට ඒක සටහන ගන්නයි කියලා කියනවා ආභෝග කරන්න කියලා කියනවා ආභෝග කරනවා කියලා කියන්නේ කැටකිරිල්ලක් Tamange පැටවු ටිකට කන්ද හොයන්න යනකොට කූඩුවෙන් ඈත අත්තකට ගිහිල්ලා කූඩුවේ චීන ස්වභාවය හිතර ගන්නවලු. ඇරලා ගිහලා කෑම හොයාගෙන එනකොට ආපහු ඒ අත් ඉඳලා කූඩුවේ හැඩේ බලනකොට කූඩුව ඇවිස්සලා තිබුණොත් යන්නේ නැතුළු ඒ පැත්තට. ආයේ බලාපොරොත්තු තියන්න දෙයක් නැහැ. කූඩුව කඩලා මොකක් හරි කාලා. ආභෝග කරලා පිටත් කරන්න එනකොට කූඩුව අරතාලෙම තුනොත් ඒකේ ළඟට ගිහලා එතකොට දන්නවා කූඩුවක් දෙන පැටවක් තියෙනවා කියන්නේ. නැත්තම් මොකෙකට ඇලි වුණා ආයි කිසි බලන්නවත් නැතිලු. ඒ නිසා යන්න ඉස්සෙල්ලා මේක ආභෝග කරලා යන්න. මුදලාලි කඩෙන් එළියට යනකොට තල්ලි පෙට්ටිය උඩ පරිප්පු වැටයක් නමලා තියලා යනවලු. ඉහිලා එනකොට පරිප්පු වැටේ එතනම තිබ්බොත් තල්ලි පෙට්ටුව අත ගාලා නැහැ. නැත්තම් එක්කෝ හාමිනේ අත දානවා. එහෙනම් ඉදර කඩේ වැඩ කරන කොල්ලෙක් අත දානවා. අර ලහච්චු අදිනකොට පරිප්පු වැටේ හෙල්ලෙනවනේ. ඉතින් ඒ වගේ ආවෝග කරන්න කියනවා පින්න පාති කරලා යනකොට පාත්‍රය තියලා යනකොට පොඩ්ඩක් බල්ලයන්ද කියනවා. ඒ තිබ්බ විදිහට පාත්‍රය තියෙනවනම් පිළියර ගන්න දෙයක් නැහැ. තිබුණ විදිහට තිබුණ නැත්තම් මේක පරීක්ෂා කරන්න කියලා කියනවා. ඒක හැම එකට මොනවද දාලා තියෙනවද දන්නේ නැහැ. ඒ නිසා අපි ආභෝග කරන්නේ කායට හිත එන්නේ කවදාකවත් හිතේ. ආපු වෙලාවෙක හිතට ගන්න කියනවා. මොකද හදිසියකදී මේක උදව් වෙනවා. ඒ නිසා ඒ ආභෝග කිරීම ආභුජිත්වා කියලා කියන එක නෑ අපි කවදාකවත් ප්‍රත්‍යක්ෂණය කරන්නේ නැහැ. ඔහේ කාගෙන කාගෙන කාගෙන කාගෙන යනවා කොහෙන් පටන් ගන්න මොන වුණත් දැන්. මේක මේ ප්‍රත්‍යක්ෂණය කිරීමේ ක්‍රමයක්. මම ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන බව දන්නවනම් කොහොමද මට වැටෙන්නේ? හිටගෙන ඉන්නකොට හිටගෙන බව දන්නවනම් වැටෙන්නේ කොහොමද කියලා ඒ ආභෝග කරලා බැලුවොත් පේනවා ඉරියව්ව මාරුණාට මේ ජීවත් වෙනවා වැටෙන්නේ එකම තාලට හැම කෙනාටම කොයි වෙලාවෙත්. යන්න පිටින් බෙදයක් නැහැ කියේ. පාලමාලු වෙනසක් නැහැ. ඒ නිසා ආභෝග කිටිම දන්න කෙනා වරින් වර වරින් වර ජීවත් වෙනවා. එහෙම නැත්නම් අපි ආරේ අන්දමන්ද වෙලානේ ගත කරන්නේ. ඒ නිසා මේ ආභෝග කරනවා කියන පදේ වැඩි ඔය සතිපට්ඨාන සූත්‍රයේ එච්චර විස්තර වෙන්නේ නැහැ. නමුත් භාවනා කරන එකට ආභෝග කිටිම දන්නවනම් නිවන කනගාව. කිලේශයක් ආවත් කිලේශය අවබෝධ දන්නවනම් ඒක කුසලයක්. ආනපනිය ආවනම් ආනපනිය දන්නවනම් කුසලයක්. වම තිනනට වම තිනනවා දන්නව කුසලම් ටික ආභෝග කරන්නේ නැත්නම් ඒක එක්ස්පීරියන්ස් එකට කවුන්ට් වෙන්නේ නැහැ. ඒක නිකම් නිකම් දැක්කට ගරු කරන්නේ නැහැ. ඒක නිසා ඒ ආභෝග කිරීම දන්නවනම් විතරයි භාවනා කුසල සමාදන් වීමක් සිද්ධ වෙන්නේ. දැන් අපි එනම් මෙතනින් අපි සාකච්ඡාවේ නිමාව සටහන් කරන පැයක පමණ කාලයක් තියෙනවා අපට සක්මණ සඳහා අපි නැවත තුනට රැස් වෙනවා පරියංග භාවනාවට සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි. සුඛී හොන්තු සාදු සාදු අනුමෝදාමි අනුමෝදී තබ්බං මාමී කමිතබ්බා සුපත්විත්වා සුපත්විත්වා සුපත්විත්වා සුපත්විත්වා